මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින අපේ සදහැවත් ප්‍රේක්ෂක පිරිනතුන් දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ තෙලස් දුතාංගයන් පිළිබඳව. විශේෂයෙන්ම පිණ්ඩපාතිකාංගය හා සම්බන්ධ වෙන විශේෂ දුතාංග කීපයක් පිළිබඳව අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දුතාංග කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ නමකගේ සරල සාම් පැවැත්මට උපකාරී වෙනවා. අල්පේච්ඡතාවේ සුබරතාවේ කියන මේ ලක්ෂණයන් ජීවිතයේ තුල උපමට්ටම් කරගන්නට හැකියාව ලැබෙන සුවිශේෂ ප්‍රතිපදාවන් කීපයක්. මේ ප්‍රතිපදාවන් අතරේ දානය පිළිගැනීම දානය වැළඳීම හා බැඳෙන ප්‍රතිපදාවන් දෙකක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. පත්ත හින්දිකාංගය සහ කලුපච්ඡා භත්තිකාංගය කියන මේ ධෘතාංගයන් දෙක පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තුලින් මා විශ්වාස කරනවා ඔබට ඔබ නොදන්න බොහෝ ධර්ම කාරණා දැනගන්නට හැකියාව ලැබී තිබෙනවා. සාමාන්‍ය වෙනදා සාකච්ඡා කරන ධර්ම ගැටලු එහෙම නැත්නම් ප්‍රශ්න වගේ නොවේ. ඔබට අලුතෙන් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහේ තොරතුරු සමුදායක් මේ තුලින් ඉගෙන ගැනීමට හැකියාව තිබෙන බව අපි විශ්වාස කරනවා. බොහෝ ප්‍රේක්ෂක පින්නතුන් දක්වන ප්‍රතිචාර තුලින් එය තව තවත් තහවුරු වෙමින් පවතිනවා. ඒ පිළිබඳව අපි අවංකව අනතිමානීව සතුටු වෙන ගමනේ ඔබ වෙනුවෙන් මේ වැඩසටහන අදත් මෙලෙසින් ගෙනහැර දක්වන්නට අපි සූදානම් සිටින්නේ. ඉතින් සිරිත් පරිදි ඔබේ මගේ දහම් ගැටලු ප්‍රශ්න වෙනුවෙන් අදාළ විසඳුම් ලබා දෙන්න පිළිතුරු සපයන්නට කරුණාවෙන් මෙහි වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි හාමුදුරනේ අද අපි මුලින්ම සාකච්ඡාවට අවධානය යොමු කරමු. පින්ඩපාතිකාංගය හා බැඳුණු තවත් විශේෂ දුතාංගයක් පිළිබඳව පින්ඩපාතය හා බැඳුණු තවත් විශේෂ දුතාංගයක් පිළිබඳව පත්ත පින්ඩිකාංගය. මොකක්ද හාමුදුරනේ පත්ත පින්ඩිකාංගය කියන්නේ කියන එක විග්‍රහ කරමින් අපි සාකච්ඡාවට ප්‍රවේශ වෙමු. දේරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අත්පිණ්ඩිකාංගය පිළිබඳව දුතාංග ධර්ම අතර විශේෂිත වූ දුතාංගයක් තමයි අත්පිණ්ඩිකාංගය කියලා කියන්නේ. එහෙමයි. ඇත්තටම මේ සෑම දුතාංගයක්ම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අල්පේච්ඡතාදී ගුණ දියුණු කර ගැනීම පිණිසම තමයි. මහානකම සෝභමානවත් කර ගැනීම පිණිස. එතකොට සාමිධාංශ පත්තපිණ්ඩිකාංගය සමාදන් වන්නේ ဒုတိ යක භාග නම් පටික්කිපාමි පත්තපිණ්ඩිකාංගං සමාදියාමි. දෙවැනි භාජනයක් ප්‍රතික්ෂේප කරමි මේ පත්තපිණ්ඩිකාංගයේ සමාදන් වෙමි. සාමිධාංශ දැන් විතුන් වහන්සේලා දාන වන දන් පාත්‍රය. ඉතින් පාත්‍රෙන් සාමාන්‍යයෙන් දවසට අපි දාන වන්දනකට පාත්‍රෙන් දාන වන්දනවා. ඒ වගේම අපේ කෝප් එකෙන් අපි පෑන් වලදනවා. ඒ වගේම තව කිරි ආදී වළඳනකට වෙනමත් වාදනයක අපි වළඳනවා. පළතුරු ආදී වෙනම වාදනයක වළඳනවා. තා මොන හරි අතුරුපස පුඩින් වගේ දෙයක් තිබොත් අපි වෙනම වළඳනවා. නමුත් ස්වාමීන් වහන්සේ මේ පත්තපින්ඩිකාංගයේ සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේට එහෙම පුළුවන් කමක් නැහැ. පත්තපින්ඩිකාංගයේ සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ සියල්ලම පාත්‍රයෙන් තමයි වළඳන්න ඕනේ. අපි හන්නේ දෙවන භාජනීය ප්‍රතික්ෂේප කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දානේ වැළඳීම සම්බන්ධ භාජන කියන එකද? පැහැදිලිවම සම්බන්ධ දානේ වැළඳීම සම්බන්ධව තමයි. මොකද අපි දානේ වලදන්න ගියාම දැන් ගිහි පින්නතෙකුට ගත්තම ගොඩාක් වාදන සමහරකට තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නමකට වුණත් එහෙමයි. දැන් ආත්තරේ දාන ටික වන්දලා ඒක පැත්තක තියලා වෙනත් වෙනත් වාදනවල වෙනත් වෙනත් දේවල් වළඳන අවස්ථා ඕන තරම් තියෙනවා අපි දාන ගෙදරකට දැන් අපේ ආන්දරේ දාන ගෙදරකට ගියාම මූලිකව ගත්තොත් අර පෙර ඉස්සෙල්ලාම බත් ආදී වෙලඳ කලින් එළවලු තම්බලා ආදී වෙනම ප්ලේට් එකකට දෙනවා එතකොට ඊළඟට දානේ පාත්‍රයට බෙදෙන ඒව කරනවා ඊට පස්සේ කප්ස් වලට ෆෘට් සලාඩ් දෙනවා කිරි දෙනවා අපි හාඳුරු මතක් කළා වගේ පුඩින් දෙනවා වටලප්පන් දෙනවා ඊට පස්සේ කැවිලි පළතුරු දෙනවා ඒ වගේ දේවල් ඊළඟට දැහත් වටේකුත් අන්තිමේදී පූජා කරනවා. එතකොට ඒ වගේ දේවල් වළඳද්දී ඔක්කොම පාත්‍රින්ම පිළිගන්න ඕන කියන එකද අපි අහන්නේ මොකක්ද ඒකේ? හැදිලියම් සන්නතේ දැන් මේ පත්තිපින්ඩිකාංගය සමාදන් වෙච්ච වික්ෂුන් වහන්සේ මොකද මේ වතුර ටික පවා වළඳන්න ඕනේ මේ පාත්‍රේ. එහෙමයි. එතකොට මේ කොහොමද අපි හඳුන්නේ කරන්නේ? දැන් ඒකයි ස්වාමීන් වහන්සේ මේකෙදි තියෙන්නේ උන්වහන්සේ අපිට මොකද දාන ශාලාවට ඇවිල්ලා දාන වන්දන නැත්නම් පින්ඳ පාති කරගෙන ඇවිල්ලා උන්වහන්සේ දාන ශාලාවේ මේසයක් මත තේ සියලු දානේ අස් කරලා තමන්ට අවශ්‍ය ප්‍රමාණය තමන් දැනගන්න ඕන. එහෙම. මට මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ අවශ්‍ය ප්‍රමාණයට දානේ ටික බෙදාගෙන කට අවශ්‍ය කරන කැවිලි ආදියත් ඒ ඒ දානෙක උඩම තියාගන්න ඕන. අපි අහන්නේ එක සැරේටම තියාගත යුතුද එහෙම නැත්නම් මුලින් වළඳල ඉවරුණාට පස්සේ පාත්‍රයට ගෑ. එතනදි මෙහෙම දෙයක් තියෙනවා දැන් කැඳ කළ තියෙන සමහර ආමතුරු එහෙම පස්සේ පාත්‍රයටම දාගන්න වළඳ මුලින්පත් වළඳල ඉවරුණාට පස්සේ සානස මෙහෙම පුළුවන්. දැන් ဒုတိ යක භාජනයක් කියලා කිව්වහම සම්සත් මේ කඩදාසි කෑල්ලකවත් තියාගන්න නම් බෑ. එහෙමයි. කැවිලි පෙවිලි ටික දැන් අපි හිතමු දැන් පාත්‍රයට දාන වෙදාගෙන ඇවිල්ලා මේ සෝඩ මොකක් හරි කොලයක කැවිලි පෙවිලි කෙසල් ගෙඩි ආදී තියාගෙන එහෙම අරගෙන වළඳ තියාගන්නේ නැතුව කවුරුත් පිළිගන්නවන දායකයෙක් ඉන්නව නම් පිටස්තර අපි එහෙම පිළිගන්නනවා නම් උනත් සම්හාර මෙහෙමයි එතනදි කරන්නේ අපි හිතමු දාන ගෙදරකට වැඩිය කියලා දාන පිටස්තර දාන ගෙදරකට වඩින ස්වාමින් වහන්සේ නමක් පත්ත පින්නිකාංගය පුරුදු කරන කොහොමද සම්හාරට ඇත්තම දැන් දාන ගෙදරකට ගියොත් නම් හරි අපහසුයි මේ වැඩේ කරගන්න එහෙමයි නමුත් දාන ගෙදරක ගිහිල්ලත් ඒ දායකයා දැනුවත් නම් කරගන්නත් පුළුවන් එහෙමයි ඉතින් ඇත්තටම කරන පිළිවෙල තමයි සාමාන්‍ය දාන ටික අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්නවා. බෙදාගෙන ඒ අවශ්‍ය වෑංජන ආදී බෙදාගෙන අපි හිතමු දැන් ඒකේ තියෙනවා නම් ඉවත දාන්න ඕන දැන් මාළු කට්ටක් තියෙනවා නම්. මේ කරපින්ට නැට්ටක් තියෙනවා. ඒවා ඔක්කොම අයින් කරනවා. එහෙමයි. මම දැකලා තියෙනවා මේ පත්තපින්නිකාංග සමාදන් සම්හඳලා කැවිලි පැවිලි තියාගන්න අර සාමනාත මතක් කරපු විදිහට අපි හිතමුද කැඳ වාගේ දෙයක් තියෙනවා කියලා. කැඳයි මේ කැවිලි එකට දාන්න බෑනේ සමහරවිට. ඒ වගේ අවස්ථාවල පමණක් ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් කැඳ ටික ඉස්සෙල්ලා වළඳන්න. එහෙනම් කැඳ ටික ඉස්සෙල්ලා වළඳලා අවශ්‍ය දාන ටික බෙදාගෙන එතෙන්දී අපි අහන්නේ බලපානවල දැන් මේ දුතාංගයේ ආරක්ෂා කිරීම උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියන ක්‍රම තුන එතෙන්දී බලපාන හැදලින් සානිත දැන් උත්කෘෂ්ඨ වශයෙන් මේක ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ ඒ අවශ්‍ය ප්‍රමාණය බෙදාගෙන උන්වහන්සේ ඒ වළඳලා ඉවර වෙනකම් ඒ කියන්නේ පාත්‍රයම තමයි වළඳන්නේ. පාත්‍රයම තමයි වළඳන්නේ. මොනම හේතුවක් නිසාවත් ඒ ඒක වෙනස් කරන්නේ නැහැ. අර ගඳ ආදියවත් වෙන භාජනයකින් වළඳන්නේ නැහැ. වෙන භාජනයකින් වළඳන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ දානෙත් හරියට ප්‍රමාණයටම අරගෙන බත් ඇටයක්වත් ඉතුරු වෙන්නේ ඒකටම වතුර ටික දාගෙන උන්වහන්සේ ඒකම තමයි වතුර ටිකක් වළඳන්නේ. දැන් අපි හන්නේ මෙහෙම වුණොත් දැන් වළඳගෙන යද්දී බත් හිර වෙලා ඉක්කාවට වගේ එනවා. එතකොට දූතංගිය කඩලා වෙන කෝපයකින් හරි වතුර බොනවද නැත්නම් ඒ අවස්ථාවලදී ඉතින් එහෙම ආවොත් ස්වාමීන් වහන්සේ එහෙම අවශ්‍ය ලොකු අවශ්‍යතාවයක් වුණොත් නම් වෙන කෝපයකින් උත්කෘෂ්ඨභාවය අතහැරලා ඕමක තත්වයට යනවා. එහෙම ඕමක තත්වෙ නිසා සම්පූර්ණ දුකාන් කැඩෙනවා. එහෙම. මොකද ඕමක තත්වයටවත් යන්න බෑ. මොකද වාදනයක් අපි තව දෙවෙනි වාදනයක් පාවිච්චි කරපු ගමන් දුකාන් කැඩෙනවා. එහෙම. පාත්‍රයේ ඇතුළට මම දැකලා තියෙනවා අපි හන්නේ සමහර හාමුදුරුවෝ දානේ වළඳන අතරේ ගෙවල්ලට ගිහිල්ලා පාත්‍රය උකුලේ තියාගෙන දැන් කිරි කප් එකක් දුන්නා නම් ඒ කප් එක පාත්‍රය ඇතුලේ තියලා අල්ලගෙන හැන්දෙන් කිරි වළඳනවා. ඒක ගැලපෙන්නේ නැද්ද? ඒක සුදුසු නැද්ද? එහෙම නැත්නම් ඒක අර ඕමක තත්ත්වේ ක්‍රියාවක්. නෑ ඒක ස්වාමීන් වහන්සේ ဒုတိ යක දෙවෙනි වාදනයක් ඇවිල්ලා තියෙනවා. එහෙමයි. ඒක දුතාංග සම්පූර්ණ වීමක් වෙන ස්වාමීන් වහන්සේ කියන කතාව මමත් දැකලා තියෙනවා. එහෙමයි. ඒක ඇත්තට මෙතන දුතාංගයක් කිරීම නෙමෙයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේලාගේ තියෙන අර සංවර ස්වභාවය අර කප් එක එළියට අරගෙන වළඳන්න කැමති නැතිකමට මේ එහෙම වළඳනවා වෙන්න පුළුවන්. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ දෙවෙනි වාදනයක් ගත්ත ගමන්ම නම් මේ දුතාංගය කැඩෙනවා. උත්කෘෂ්ඨ වශයෙන් පුරණ කෙනා Tamanට අවශ්‍ය ප්‍රමාණයට බෙදාගත්ත බත් පැටයක් අතිතුරු වෙන්න තියෙන දාන ටික වැළඳුවා. ඒකටම වතුර ටික දාලා වළඳලා දානේ හඳලා හමාර කරනවා. දැන් අපි හන්නේ තවත් යමක් කියනවා. දැන් බත් පැටයක් අතිතුරු වෙන්නේ නැති වෙන විදිහට දානේ වැළඳුවා කියලා. දැන් අපි හිතමු පත්පිනිගාගේ ආරක්ෂා කරන හාමුදුරු නම වළඳගෙන යද්දී අප්‍රියාව හරි යුගුප්සාව නිසා වළඳ ගන්න බැරි වුණොත් බැරි වෙලාවත් බත් ඉතිරි වුණොත් දුතාංගේ කැඩෙනවද නෑ බත් ඉතිරි වුණොත් සානහ දුතාංග කැඩෙන්නේ නෑ එහෙම උන්වහන්සේට පුළුවන් මේ ටික අයින් කරලා මේ එහෙම දුතාංග කැඩීමක් සිද්ධ වෙන්නේ නෑ එහෙමයි නමුත් අර උත්කෘෂ්ඨ වශයෙන් පුරණ වික්ෂුව බොහෝ දුරට අර කිසිම දෙයක් අපිට දාන්න දැන් පැරණි ස්වාමීන් වහන්සේලා අටුවාවල සඳහන් දැන් උග්ගස් වන්දනකොට උග්ගස් දාන්න නම් ඔන්න ඉදිරියට දාන්න පුළුවන් කියනවා එහෙමයි. දක්වන්න තියාගන්න බෑනේ තුනේ. එහෙමයි. ඒක මේ විකලා එළියට දාන්න පුළුවන් කියන අනිත් කිසිම දෙයක් එහෙම පාත්‍රයෙන් පිටට දාන්නේ නෑ. දාන්නේ වන්දලා ඉවර වෙනකන්. ඒක තමයි මේ උත්කෘෂ්ඨ දාන්නේ වළඳලා ඉවර වුණාට පස්සේ එළියට දාන්න පුළුවන්. එදාර උත්කෘෂ්ඨ වශයෙන් පුරන විප්‍රවට සංඝාත එතනදී පොඩි මේ දැන් මාළු කටු වගේ අහුනොත් අපේ හැම ඒක තමයි ඒවා දැන් මේක සකස් කරගන්න ඕන සානද මේ දානදී ඔක්කොම අවශ්‍ය ටික ඉස්සලා සකස් කරගන්නවා. හා හා. දෙපැත්තෙන් කුසල gediye වුණත් පොතු පොත් ඇරලා මම අපි දැන් බොහෝ සෙන් දැකලා තියෙනවා. මේ ඒක අවශ්‍ය විදිහට පොන්නම් කපාගෙන අපි හන්නේ එහෙම කරන්නේ මේ ආහාරේ පටික්කුල සංඥාව වඩන්න ඇත්තටම සාන්නත් ඒකේ ආනිසංස බලනකොට ඉතින් අර ඒකේ රස තෘෂ්ණාවක් නැති එකටම දාගෙන දැන් අපිට මේ පොඩි මෙහෙම රහයි අර පොඩිම මෙහෙම රහයි මේ කිරි මෙහෙමයි ඒ රස තෘෂ්ණාව සම්පූර්ණ අඩු කිරීමක් තමයි එතනින් සිද්ධ වන්නේ එහෙමයි එතකොට දැන් ඒ විදිහට උත්කෘෂ්ඨ වශයෙන් සම්පූර්ණ කරන කෙනා තමන්ට ප්‍රමාණවත් ආහාර බෙදා ගැනීමෙන් අනතුරුව ඒ සියලු දේවල් කැවිලි පළතුරු සියල්ල එකට වළඳනවා. තැඹිලි එහෙම වළඳන්න ඕනොනො. සාමාන්‍යයෙන් තැඹිලි වගේ දෙයක් වළඳන්න ඕනොත් අර විදිහට දානවන්දල අවසානයේ අර වතුර ටික වෙනකොට අපිට තැඹිලි දාලා වළඳන්න පුළුවන්. එහෙමයි. ඒක මේ gediye භාජනයක් වෙන්නේ නැද්ද අපි හන්නේ? නෑ සම්නාත මෙහෙමයි. දැන් පාත්‍රයට දාන්නේ වණ දාන්නේ දැන් අපිට කොහොමත් දානශාලාවක තිබ්බත් දානේ වෑංජන වාදන වලනේ තියෙන්නේ. අපි විතර දානේ වෙනදීම සඳහා. මම එහෙම. එහෙම නැතුව අපිට එහෙම පාවිච්චි කරන්න බෑනේ. බෑනේ. ඒකට අර වගේ අර කැම්බිලි මේ කැම්බිලි ගෙඩියත් අරගෙන පාත්‍රයට වතුර ටික පාත්‍රයට දාගන්න. පාත්‍රයට දාගෙන වන්දනවා. එහෙම. සාමාන්‍ය අපි හන්නේ අර දැන් දාන ශාලාවක වගේ පිරිසක් මැද්දේ අපි හඳුනන එහෙම මේ කරනවද මේ දැන් එක සැරේට පාස්තරේ කටේ තියාගෙන මොනකර ටිකක් අසූමන ගතිය අවලස්සන ගතිය කියනවා නේද දුතාංගය මේක ඇත්තටම මෙතන දුතාංග අල්පේචතාවය ආරක්ෂා කරනකොට ස්වාමීන් වහන්සේ ඒකයි මම කිව්වේ මේක gederකදී වගේ කරන්න හරි අමාරුයි එහෙමයි කිරි දෙසත් නැත්නම් මොනවා හරි දෙයක් වළඳනකොට ස්වාමීන් වහන්සේ හැන්දක් පාවිච්චි කරන්න වෙනවනේ gederකදී එහෙමයි ඒ සාමාන්‍ය අපි ස්ථානවල ආරණ්‍යවල අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලා කිසි ගාණක් නැහැ ඒ දුතාංග සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා හොඳට අතත් සෝදලා ඉතින් අර ලොකු පාත්‍රයෙම වතුර ටිකක් තැම්ප මේ හැන්දත් භාජනයක් විදියටද ගන්නේ පාවිච්චි කරන්නේ අතින්ම තමයි මොකද ඒකත් භාජනයක් හැටියට තමයි ගන්නේ ගන්නේ ආහ් එතකොට මේ ඒ සියලු දේවල් වැළඳීමෙන් අනතුරුව තමයි වතුර ආදී බොනවා නම් බොන්න වේ. වතුර ආදී බොනවා නම් බොන්න පුළුවන්. දැන් කැඳ ආදී තියෙනවා නම් අර මුලින්ම අර වෙනම වාදනයක තියෙන දෙයක් දාගෙන කැඳ ටිකක් වලඳන්න පුළුවන්. මොකද කැඳයි වෑංජනයි බතු එකට දාගන්න බෑනේ සාමනස. වලඳන්නත් බෑනේ. ඒ නිසා කැඳ ආදියක් තියෙනවා නම් කැඳ ටික ඉස්සෙල්ලා වලඳලා දාන ටික අවශ්‍ය ප්‍රමාණයට බෙදාගෙන කැවිලි ආදී. අපි හඳුරන්නේ ඒ කැඳ ආදී එහෙම වලඳන්න පුළුවන් නම් වෙනම ඉතින් බත් ටික වෙනම වළඳලා ඉවර වෙලා ඊට පස්සේ කිරි ටික වෙනම දා ගන්නවා. බත් වළඳ සම්පූර්ණ ඉවර වුණාට පස්සේ කිරි ටික වළඳලා ඉවර වෙලා කැවිලි ටික දා ගන්නවා. එහෙම බැරිද? ස්වාමින්වහන්ස එහෙම දැන් ඒකේ ඇත්තම අර මේ කියලා තියෙන්නේ කැඳ ආදියට පමණයි. අනිත් සියලුම දේවල් පිළිබඳව මොකද දැන් ආදී කියන වචනේම අන්තර්ගත කරගෙන බැරිද අපි? කැඳ වලට පමණයි. එහෙමයි. ඡන්ද විතරයි මෙහෙම බොන්න පුළුවන්. ඡන්ද මොකද ඒ කාලේ තිබිච්ච දෙයක් නේද? මොකද සානත් දැන් අපිට හිතන්නත් පුළුවන් කැවිලි ටික දැන් ඔහොම වෙනම දැන් අද්විතීයක වාදනය කිව්වහම සානද දැන් අපි වළඳලා දැන් දැන් ඒක ඔය දුතාංගයක් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ ඔතන අනිවාර්ය ඒකාසනිකාංගයේ සමාදන් වෙලා ඉන්නේ. ඒක නැගිට නැගිට ගිහිල්ලා ගන්නත් බෑ. තමයි ඉන්නේ. එහෙම කියන්නේ දැන් මේ ඒකාසනිකාංගයේ සමාදන් නොවි පත්තපින්ඩිකාංගයේ සමාදන් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් ඔය ගොඩාක් ස්වාමීන් වහන්සේලා පින්ඩපාතිකාංගයේ සමාදන් වුණාට පස්සේ ඉතින් උන්වහන්සේලාට අමතර අවස්ථාවක් නේ. ඉතින් බොහොම නිකම්ම පොඩි දෙයකින් රැකෙනවා. දැන් ඒකද ඒ නිසා උන්වහන්සේලා ඒක අතහරින්නේ නැහැ. පින්ඩපාතිකාංග සමාදන් විචසන්නස ඒකාසනිකාංගේ පත්තපින්නිකාංගේ ඒ සමාන දුතාංග ටික එක පෙළට රකින්න. එක පෙළට රකින්න. මොකද රකින්න පහසුයි. එහෙම. ඒ නිසා එකකින් අර උන්වහන්සේට ආමද මම මේක රැක්කා කියලා කියන්නේ නෙවෙයි උන්වහන්සේට මේ එකම අවස්ථාවේ සියල්ලම රකින්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔය දුතාංග සමාදන් විච ස්වාමීන් වහන්සේලා ඒ සමාන සමාන දුතාංග උන්වහන්සේට බොහොම පහසුයි. දුතහංග එකටම සමාදන් වෙනවා. එහෙම. ඒ නිසා දැන් අපි හිතමුකෝ දැන් ඔන්න දාන් ටික වන්දලා ගිහිල්ලා ආයේ මේසිට ගිහිල්ලා ඉතුරු ටික අරන් එනවා. එහෙම කරන්න බෑ. ඊළඟට තමන් ඉන්න මේසේ ළඟ ඒක තියාගන්නත් බෑ. ඒතර යම් කිසි කොලයක කොලයක් උඩ තියාගත්ත කියන්නකො. ඒකත් වාදනයක් බවට පත් වෙනවා. පත් වෙනවා. ඒ නිසා තමයි අර කැඳ ආදිය ගැන විතරයි තියෙන්නේ. කැඳ ටිකක් නම් මොකද ඒක හරිම සාධාරණ හේතුවක්. මොකද කැඳ එකට අපිට ඔය තියෙන රස කැවිලි කෙහෙල් ගෙඩි එහෙම දාන්න බෑ. හන්දරනේ එතකොට දැන් මේ පත්තපින්ඩිකාංගය උත්කෘෂ්ඨ මධ්‍යම ඒ වගේම ඕමක තාලයට ක්‍රමයට පුරන්න පුළුවන්කම තියෙනවා. දැන් උත්කෘෂ්ඨ විදිහට මේ පත්තපින්ඩිකාංගයේ පුරණ කෙනා තනිකරම පාත්‍රයට ලැබෙන දෙයක් විතරයි පාත්‍රය තුලම විතරයි වළඳන්නේ. ඒක ඝන ආහාරයක් විය හැකි, දියර ආහාරයක් විය හැකි. සියල්ල පාත්‍රය තුලම තමයි වළඳන්නේ. එතකොට මේ ඝන දියර ආහාර ඔක්කොම එකට දාගෙන වළඳනවද? එහෙම නැත්නම් අපි හාඳුරන්නේ වෙන වෙනම වළඳන්න බැරිද? ස්වාමීන් වහන්සේ දැන් අපි මේ දුතාංගය තේරුම් ගත්තොත් දෙවැනි වැළඳීම පිණිස දෙවැනි භාජනයක් පාවිච්චි කරන්නේ නැහැ කියන එක. එහෙමයි. එතකොට අපි දැන් එකම වාදනයකම පාත්‍රය. එහෙම. එතකොට සාමාන්‍යයෙන් පාත්‍රය අර උත්කෘෂ්ඨ වශයෙන් සම්පූර්ණ කරනකොට මම එකයි මොනනේ කිව්වේ අපිට ඒ පාත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට දාන්නේ බෙදාගෙන ඒවල දාන්න පුළුවන්. අර ස්වාමීනාන්තේ දැන් මතක් කරපු විදිහට අපි හිතමු ඔය අතුරුපස කිරි අයිස්ක්‍රීම් වගේ දෙයක් තියෙනවා නම් ඒක දාන්නේ වන්දලා අවසානයේ අර ඒ ඒකාසනිකාංගේ සමාදන් වෙලා නැත්නම් ඒ භික්ෂුන් වහන්සේට පුළුවන් ඒ දාන ශාලාවට ඒ තියෙන මේසුවට ගිහලා අවශ්‍ය ටිකක් පාත්‍රයට දාගන්න. දාගන්න. එහෙම. පාත්‍රයට දාගෙන පාත්‍රයෙන් වලඳන්න පුළුවන්. වලඳන්න පුළුවන්. එහෙනම් අපි හන්නේ එතකොට දැන් දැන් අපි හඳුරන්නේ පිළිතුර සාධාරණයි පන්සලක තමන් විසින් දානේ බෙදා ගන්න භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් එහෙම පත්තිපිණ්ඩිකාංගයේ විදිහට කරන්න පුළුවන්. දැන් අපි හිතමු ඒ පත්තපින්ඩිකාංගය ආරක්ෂා කරන ස්වාමින් වහන්සේ ආරාධිතව දාන ගෙදරකට වඩිනවා අපි හාඳුනන. භික්ෂුන් වහන්සේලා සමූහයක් වැඩ ඉන්න තැන නොවැළක්විය හැකි ආරාධනාව. සමහර වෙලාවට අපි හාඳුරු මතක් කරાવી ඒ වගේ අය එහෙම දානි ගවල් වලට යන සීමාවත් අඩුයි කියලා. එහෙමත් වෙන්න පුළුවන්. දැන් බැරි වෙලාවත් ගියොත් අපි හාමුදුරුවනේ එවන් හාමුදුරු කෙනෙක් ගොඩක් වෙලාවට ගිහිල්ලා Tamanට කැමති දේ බෙදා ගන්න බැහැනේ. පාත්‍රයට වැටෙන දේ තමයි පාත්‍රයට බෙදෙන දේ තමයි ප්‍රමාණාත්මකව ගන්නෙ. එතකොට ඒ වාගේ හාමුදුරු කෙනෙකුට කොහොමද දානි වන්දන් වෙන්නේ? හාමුදුරුට බැරිද බත් ආදී වැළඳුවාට පස්සේ අර පිළිගන්නන ඒවා අනුක්‍රමයෙන් බෙදෙන බෙදෙන දේ පාත්‍රයට දාලා වළඳන්න. සම්නක දැන් හත්පින්ඩිකාංගයේදී <coughs> තියෙන්නේ වතුර ටිකක්වත් වෙන කෝප් එක වළඳන්න බෑ. එහෙමයි. එතකොට ඇත්තට අපේ සාමණේරහන්සේ සිහිපත් කරපු විදිහට ගෙදරකට ගිහිල්ලා ඒ ඇයිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඒ සමහරවිට ගිහියෝ දන්නේ නැහැ නේද මේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කෝප්පයක් තියලා තියද්දි මොකද්ද මේ කරපු වැඩේ දැන් පාත්‍රය හරි ලොකු පාත්‍රයක් ඒක අරගෙන වතුර වල දාන්න ගියාම එතන ඒ අයට අපහාදින්නත් පුළුවන් එහෙම අකුසලයක් රැස් කරගන්නත් පුළුවන් ඒ නිසා ස්වාමීන් වහන්සේ බොහෝ සෙයින්ම ඒ පින්නපාතේ මේ ශික්ෂාපදයක් නෙවෙයිනේ. එහෙමයි. එදා ඒ අල්පිකතාදී ಗುಣ වඩන්න පුරුදු කරන දෙයක්. එහෙම. එතන දෘෂ්ටියක් නැතුව එදාට උන්වහන්සේට පුළුවන් දුතහංගෙන් අයින් වෙන්න. ඒ වෙලාවට. ඒක තමයි සුදුසුම දේ. මොකද නැත්තම් ඒ වෙලාවට සමහරකට හිත විප්සිත වෙන්න පුළුවන්. මේ අය මට මෙහෙම කරේ නෑ, මෙහෙම කරේ නෑ, අර විදියට පිළිගන්නන්න. ඊළඟට ඕක කීප දෙනෙකුට කියන්න ඕනේ මේ හාමුදුරු දුතාංග එතනම දුතාංග අල්පකතාව ඉවරයි. එහෙම. ඒ නිසා ස්වාමීනාත් අර වගේ සමානාත්මතාවයෙන් මේක මේ ශික්ෂාපදයක් නෙමෙයිනේ. උන්වහන්සේගේ මේ තථාගතයන් වහන්සේ වදාළ මේ කෙලෙස් නැති කරන්න තියෙන තරා පොතක්. ඉතින් මේ වෘතයේ දාට අයින් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙම දැන් යම් දුරකට මෙහෙම හිතන්න බැරිද අපි හන්ත දුතංගේ අයින් කරන්නේ නැතුව දැන් ආමුදුරන්ට ඉස්සෙල්ලාම එළවලු ආදී කම්බල ගෙනත් දෙනවනම් අනුපිළිවෙලින් පිළිගන්නවනම් ඒක පිළි අරගෙන හාමුදුරුවෝ පාත්‍රයට දාගෙන වළඳනවා. එතකොට අපි අහන්නේ මගේ ප්‍රශ්නය ඒ ප්ලේට් එක පිළිගන්නේ අද්දිකෙන් ගන්න එකද එකක් වැරදිද? එහෙම නැත්නම් පාත්‍රයට එහෙම අරගෙන පාත්‍රයට දාගන්න පුළුවන්ද? ඔව් පිළිගැනීම. දැන් එහෙම අරගෙන එතනදී ඇත්තට දුතාංගර කුෂ්ඨ භාවය නම් තියෙන විදිහක් නැහැ. මොකද දැන් වළඳන්නේ පාත්‍රයනේ. එහෙමයි. ඉතින් එතනදී නමුත් අපි අර පිගානේ වලඳන්නේ නෑ අපේ. වලඳන්නේ නෑ. පාත්‍රෙට දාගන්න. එහෙම ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ නේද? එහෙමනම් ඉතින් අතන අර මේසු කියන එකත් ප්‍රශ්නයක් නෑනේ. ඔව් එහෙම ගන්න පුළුවන්. නමුත් සම්මාත දැන් එතනදී සාමාන්‍යයෙන් මොන ක්‍රමයකටවත් ඒ වගේ ගෙදරකට ගිහිල්ලා අපි දාන වලඳනකොට වතුර ටික වලඳන්න බෑ නිසා වෙන එහෙමයි වතුර වළඳන ප්‍රශ්නේ එනවා. වතුර ආදී ප්‍රශ්නේ එනවා. දැන් කිරි වුණත් යම් මට්ටමකින් අතින් වළඳන්න පුළුවන්. පුළුවන්. එහෙම සාමාන්‍යයෙන් වළඳන්න පුළුවන්. නමුත් සංඝාත ඉතින් ඒ වගේ දුතාංගයක් අර වගේ පිරිසක් සමග ස්වාමීන් වහන්සේලා වැඩිහම ඉතින් අර දැන් අපි හිතමු අපිට දැන් දුතාංග සම්පූර්ණ කරන්න කරා තරුණ භික්ෂුවක්. එහෙම. ඉදිරියෙන් මහතෙරුන් වහන්සේලා වැඩ ඉන්නවා. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නකොට අර දැන් ඒ වගේ දුතහංගයක් පුරන්න ගියාම මේ භික්ෂුන් වහන්සේ නිකන් කැපී පේන දෙයක් කරා වගේ පේනවා. පේනවා එහෙමයි. ඒක එතකොට අර වැඩි හිටි ස්වාමීන් වහන්සේලාට ගැලපෙන්නේ නැහැ. අපි උදාහරණයක් ඇටියට කිව්වොත් අපි සාමාන්‍යයෙන් දැන් කප්පියම් කරන්න ඕන දේවල් තියෙනවා. එහෙම. ඉතින් ගොටුකොළ සම්බල්, ඒ වගේ අමුයෙන් තියෙන දේවල් ඊළඟට වැට තියෙන දේවල් කප්පියම් කරනවා. මොකක්ද අපි හිතන්නේ හඳුරන්නේ කප්පියම් කරනවා කියන්නේ? කප්පියම් කරනවා කියන්නේ සම්බන්ධ දැන් සමහර දේවල් තියෙන පැලවෙන જાති. ඒ පැලවෙන જાති විතුන් වහන්සේලාට එහෙම බලඳන්න පුළුවන් කමක් නැහැ. ඒවා දායකයන් මේවා කැපයි ස්වාමීනි කැපයි ස්වාමීනි කියලා තුන් වතාවක් කප්පියම් බන්තේ කප්පියම් බන්තේ කියලා කැප කළා දුන්නට පස්සේ බලඳන්න පුළුවන්. තල වෙන જાති කියන එකෙන් අපි හඳුර අදහස් කළේ ඇට සහිත දේවල්ද එහෙම නැත්නම් මේ ඔය අමු පලා වගේ ಜಾති දේවල් අපහරන්නේ නෑ පැලවෙන ಜಾති සාන්ත අමුප්ප දැන් අපි ගොටුකොළ සම්බලියට උනත් සාමනාන්ත අම්මිරිස් කපලා දානවා එතකොට අම්මිරිස් වල තියෙන ඇට එයාට පැලවෙන්න පුළුවන් හැබැයි ලුණු දැම්මට පස්සේ ඒක පැලවෙන්න තියෙන සමහර අවස්ථාවල පැලවෙන්න පුළුවන්. අඩුයි. එහෙමයි. ඊළඟට සාහන මිදි වගේ වල ඇට තියෙනවා. ඒ ඇට තක්කාලි තක්කාලි වගේ දේවල් කප්පියම් කරගන්න ඕන. එහෙමයි. ඉතින් අපි හිතමු සාමනාත් ඉස්සරහාම එන සංඝ තෙරුන් වහන්සේ කප්පියම් කරන්නේ නැහැ. එහෙමයි. ඉතින් එතකොට උන්වහන්සේ ඒක කොහොම හරි කප්පියම් කරන්න බැරි වුණා මේ කෙලවරක ඉන්න වික්තුන් වහන්සේනම කා කප්පියම් කරේ නැහැ කියලා එතනදී ශ්‍රමණාකල්ප බින්දිනේදී කෑ ගහලා කියන්න අවශ්‍ය නැහැ. එදාට උන්වහන්සේ ගොටකොළ වළඳන්නේ නැති කියන ප්‍රශ්නේ ඉවරයි. ඒ වගේ ක්‍රම තියෙනවා. ඒ එහෙම නැතුව එතන කෙනෙක්ට තර්කයක් ගොඩනගන්න පුළුවන් ලොකු හාමුදුරුවෝ දුස්සීලකමක් කරාට පොඩි හාමුදුරුවෝ කළ යුතුද කියලා කෙනෙක් තර්ක මේක ඇත්තටම දුස්සීලකමක් නෙවෙයි. නැත්නම් ඊට වඩා ගුණයක් වැඩෙනවා. අර ලොකු සාමණේරහන්සේට අමතක වුණා හරිය මොනවා හරි දෙයක්. දෙයක් වුණා. එතකොට දැන් ඒ ලොකු සාමණේරහන්සේගේ තියෙන ඒ වස් ගානට ඊළඟට උන්වහන්සේගේ තියෙන මහා තේර භාවයට. ඉතින් සමහරලාට මේ පොඩි නමක් අරක මතක් කරනකොට ඒක පොඩි මදි පුංචි කමක් වෙනවා. එහෙමයි. එදාට මේ මේ සම්බෝලයක් වෙනදු නෑ කියලා මේ එක දවසකට අපවත් වෙන්නේ නෑනේ. එහෙමයි. එදාට තියෙන ඇත්තටම අපි හිතමු දැන් සමහර අපි විවෘතව කතා කරොත් එක එක නිකායන් අපේ ලංකාවේ තියෙනවා. සමහර නිකාවල එහෙම කප්පියම් කරන්නේ නැහැ. අපි හිතමු එහෙම සමූහයක කට දානයකට වැඩියා. එහෙම. සංඝ ඉස්තවරයන් වහන්සේ මුලින්ම වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ නිකායේ එහෙම කප්පියම් කිරීමක් කරන්නේ නැහැ. නමුත් මේ පැත්තේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ නිකායේ එහෙම කප්පියම් කිරීමක් කරනවා. ඒකට මේ ස්වාමීන් වහන්සේ කෑ ගහලා කිව්වොත්, "ඔව් කප්පියම් කරන්න ඔක වළඳන්න බෑ" කියලා කිව්වොත්, ඒක එක්කර ගැලපෙන්නේ නැහැ. තමන්ගේ සිල්වත් බව හුවා දක්වනවා වගේ හුවා දක්වනවා වගේ වැඩක්. ඒක අන්තිකේ මේ ප්‍රතිපත්ති වලට ස්වාමීන් වහන්සේ ඒ කාන්තේ මල්පෙච්චතාවය තියෙන්න ඕනේ. නැත්නම් වැඩෙන්නේම මාන්නයක් සහ නැති අකුසලයක්. එහෙම. එතකොට අර ස්වාමීන් වහන්සේ කප්පියම් කරේ නැත්නම් ආය කප්පියම් කරේ නැහැ කියලා දන්නවනම් පාත්‍රය වහන. එතකොට ඉතින් දායකයා දන්නේ නැහැ. මුන්නහන්සේ පොල් සම්බෝල වල දන්නේ නැති ඇති කියලා හිතනවා. එහෙම. ඒකට ඒ ප්‍රශ්නේ ඉවරයි. එහෙම. ඒ වගේ දැන් ඇත්තටම පත්තපිණ්ඩිකාංගයේ සමාදන් වූ ත්‍රිවික්තුන් වහන්සේ නමකට ඇත්ත වශයෙන්ම නිවසක දාන වළඳනවා කියන එක ලෙහෙදි පහසු වැඩක් නෙවෙයි. මොකද දාන වළඳලා වතුර වළඳන්න ඕන ප්‍රශ්නේ තමයි මත්තන් උතන් පේන්නේ. එහෙම. එවන් භික්ෂුන් වහන්සේ නමක් ඒක උත්කෘෂ්ඨ වශයෙන් හොඳට සමාදන් වෙලා ආරක්ෂා කරන්න වමනාව තියෙනවා නම් ආරාධිතව දානවලට යන්නේකින් වැළකීලා පින්ඩපාතයෙන් එහෙම නැත්නම් පන්සලට ගෙනල්ලා පූජා කරන ලබන දාණයෙන් යැපෙන්නට හැකියාව තියෙනවා නම් එබඳු ස්වාමීන් වහන්සේට මේ පතපින්නිකාංගය හොඳින් සම්පූර්ණ කරගන්න කරන්න පුළුවන්. එතකොට අපි හැම පතපින්නිකාංගයට සම්බන්ධ විදිහට දැන් පාත්‍රයට බෙදා ගන්න සියල්ල වැළඳිය යුතුයමද වළඳ ගන්න බැරි වුණොත් මේ දුතාංගේ කැඩෙනවද අපේ හැම නෑ නෑ ස්වාමී දුතාංග කිසිසේත්ම කැඩෙන්නේ නෑ මහතර වළඳන්න බැරි නම් ඒ තුර දාන ටික අයින් කරන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර උත්කෘෂ්ඨව සම්පූර්ණ කරන ශ්‍රාවණගේ ප්‍රමාණයට බෙදා ගන්න. මොකද දාන්තික වන්දන වුණාම උන්වහන්සේ කිසි වෙහසක් නැහැ. වතුර ටික වක් කරගත්තා. ඒකේ වතුර ටික වැළඳුවා. සාත්‍තර හේතු උන්වහන්සේගේ ආහාර කෘත්‍ය ඉවරයි. එහෙමයි. එතකොට දැන් උත්කෘෂ්ඨව වළඳන ස්වාමීන් වහන්සේ නමකට උනත් අපි හිතමු හදීසි අසනීප තත්වයක් යටතේ දානේ වඳ ගන්න බැරි වුණාම උන්වහන්සේ ඉතිරි දානේ ටික ඉවත් කරලා පාත්‍රයට වතුර ටිකක් දාගෙන එහෙම වළඳන්න පුළුවන්. එහෙම උත්කෘෂ්ඨ භාවය කැඩෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. උත්කෘෂ්ඨ භාවය කැඩෙන්නේ නැහැ. ඒ ඒ තත්ත්වය ආරක්ෂා කරගෙන යන්න පුළුවන්. අයි අපේ ආන්දරනේ සාමාන්‍ය සම්මුතියක් තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒ තමයි මේ වළඳන්න පුළුවන් ප්‍රමාණය මේ බාර ගන්න කියන එක. එතකොට අර ගොඩක් තැන්වලදී අපි දැකලා තියෙන අපේ ආන්දරනේ මේ ස්වාමින් වහන්සේ දායක පින්නතුන්ට එක හාමුදුරු කෙනෙක් ඉස්සර උපසපන් හාමුදුරුවන ගිහිලා දානේ පිළිගන්න ගන්නවා. ඊට පස්සේ අනිත් හාමුදුරුවරු පින්නපාතේ වඩිනා වගේ ඇවිල්ලා Tamanට ප්‍රමාණවත්ව දානය බෙදා ගන්නවා. දැන් අර දානේ ඉතුරු වෙන්න හේතුවක් තමයි අපේ හාමුදුරනේ අර හාමුදුරුවන්ට බෙදා ගන්න තියෙන අවස්ථාව නැතුව දායකයා බෙදන්නට යාම. ඒ කියන්නේ දායකයාගේ ශ්‍රද්ධාව වැඩි තරමට හාමුදුරන්ට බෙදන්න යනවා. එපා කියලා අපේ වහම හැන්ද අතස් වෙනුත් ගහලා බෙදන සදහවත් බවක් තියෙනවා අපේ හාමුදුරන. අපේ හාමුදුරුව වැඩියෙන් දකින්නේ මොකද වඩාත් යෝග්‍ය. එහෙම දායකයා විසින් දානේ පූජා කරන ඒකේ දායකයාට කුසලයට මේ තියෙන අවස්ථාව වැඩි නේද අර මේ පිළිගන්න ලෙවල පැත්තකට වෙලා බලාගෙන ඉන්නවට වැඩිය අපේ හැම. ස්වාමීන් වහන්සේ අපි විහාරයක අපේ ස්ථානයක එහෙම ඇත්තටම දායක පිරිනතුල්ලා සිත් පහදවා ගන්න ඕනේ ස්වාමීන් වහන්සේලාට සිත්සේ බෙදාගෙන දාන වන්දන අවස්ථාව තියෙනවා. මොකද ඒක හුරු පුරුදු තැනනේ. අපේ විහාරස්ථානයේ තියෙන දානශාලාවට හුරු පුරුදු. ඒතර අපිට එතන කිසි චකිතයක් නැහැ. ඒ එතන දායක මහත්මයා දාන ටික පිළිගන්නලා ස්වාමීන් වහන්සේලාට බෙදා ගන්න දෙන එක ලොකු වටිනාකමක් තියෙනවා. මොකද අපි ශ්‍රාවණන් දැන් මතක් කරා ප්‍රමාණයට දාන බෙදා ගන්න. ඇත්තටම දැන් ප්‍රමාණිකම සමහර දායක පින්නතුන්ලා හිතනවට වඩා සමහර ශ්‍රාවණන්තල වන්දනමක් තියෙනවා. එහෙම. මොකද පැය 17ක් බඩගින්න ඉඳලා උදේ දාන වන්දනවා කියන්නේ උන්වහන්සේට අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්නත් පුළුවන්. එහෙම. සමහර දායක මහත්තුරු දැන් අද සමාධිය ගත්තාම බොහොම පොඩ්ඩක් කණ අයක් තියෙනවා. එහෙම. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න එක වේලක් වන්දනවා. උන්වහන්සේලා ටිකක් වැඩි ප්‍රමාණයක් වන්දනවා. එහෙම. ඒ වගේ අවස්ථාවක ස්වාමීනාත් ඇත්තටම වඩාම සුදුසු පන්සලක නම් දානේ පිළිගන්නලා යන්නේක. එහෙම. අපිට ස්වාමීනාකට බෙදා ගන්න අවස්ථාව දීලා. ඒකෙන් අදහස් කරන්නේ මුල් කටයුතු කරලා අවසන් වුණාට පස්සේ නේද අපි අවසන් වුණාට පස්සේ ආනේ වෙදලා බුද්ධ පූජාව පූජා කරලා පූජා කරලා පුණ්‍යානුමෝදනාව කරලා යවචකවල් කරලා පිළිගන්නලා යනවා. හැබැයි අපි හන්නේ දැන් හාමුදුරුවන්ට දාහනේ බෙදනකොට දැන් පිළිගන්නලා ගියාම ඊතර ඉවරනේ. දැන් දානේ සියතින්ම දැන් අපි අහලා තියෙන සහත්තා දානන්දේ සියතින්ම දානේ පිළිගන්නනවා කියලා. එතකොට එහෙම කුසලයේ වැඩිවීමක් වෙන්නේ නැද්ද අපේ හා? නෑ ඒකදි සාමස මෙහෙමයි තියෙන. ඇත්තටම අතනදී වුණත් හිත පහදවා ගන්න පුළුවන් අනේ ස්වාමීන් වහන්සේලා ඇති ප්‍රමාණයට මගේ දානේ වළඳාවේ කියලා ඉතින් එහෙම හිත හදා ගන්න පුළුවන්. ඥානවන්ත දායකයාට. හැබැයි gedaraක දානයක් දෙනවා නම් ස්වාමීන් වහන්සේ උන්වහන්සේලාට නැගිටලා නැත්නම් එතෙන්ට ගිහිල්ලා බෙදා ගන්න එක අපහසුතාවයක් තියෙනවා. එහෙමයි. ඒ අවස්ථාවවලදී අතරම දායක පින්නතුලාට විශේෂ දානයක්. ඉතින් බොහොම සැලකිලියෙන් බොහොම කල්පනාවෙන් මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය ප්‍රමාණය උන්වහන්සේලා අත ගැහුවොත් අර ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අත යටින් දාන්න නැතුව ඒ අවශ්‍ය ප්‍රමාණයට දානේ බෙදනවා නම් ඒක බොහොම ගෝචරයි. එහෙමයි. දැන් අපි හාමුදුරන්ගේ ප්‍රකාශනයෙන් මෙහෙම තේරුම් ගත්තොත් හරිද අපි හාමුදුරනේ? ස්වාමින් වහන්සේලාට ඍෂිසේ දානි වළඳන්නට අවශ්‍ය වන විදිහට උන්වහන්සේලාට පිළිගන්වල පන්සලේ දානේ පිළිගන්වලා ඒ අවශ්‍ය ආගමික කතාවක් කරලා ගියාට කමක් නැහැ. සියතින්ම දානේ පූජා කරන්න ඕන. ගෙදරට වඩම්මල දෙන්න කියලා. ඔය වගේ අවස්ථා. කියන්නේ මාසෙකට සැරයක් පන්සලට දානේ ගෙනල්ලා දෙනවා වගේම අවුරුද්දකට සැරයක් විතර ගෙදරට දානේ දුන්නාම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. <laughs> ඔව් ඒක ඇත්තටම සාමාන්‍යයෙන් සිත තමයි නේද? සමහර වෙලාවට දැන් අපි දානේ බෙදුවත් ඒ සිතෙහි හොඳට කුසල් කුසලයේ පුරු කරලා නැත්නම් අලෝභ අධේ සමෝහ කියන චේතනා පුරුදු කරලා නැත්නම් ඉතින් ක්‍රියාවක් සිද්ධ වෙයි නමුත් කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම කෙනෙකුට දාන ටික සාමාන්‍ය පාංශකුල චීවරයක් බලන්න දැන් අපි විසිකල්ලානේ සිවුර යන්නේ කැලේට. එහෙමයි. ඒක ඒක ඉතින් හිතලා දා ගන්න ඕනේ අනේ මේ ස්වාමීන් වහන්සේ දැන් ඒ සිවුර අරගෙන උන්වහන්සේගේ සීලාදී ගුණ සම්පූර්ණ කරගන්නේ මම දාපු සිවුර දැන් අතටම පූජා කරන්න කියලා තත්තාවක් නැහැ. එහෙමයි. දැන් අපේ බොහෝ පින්නතුලට අවශ්‍යයි දැන් අර කැමති ඇත්තටම පාත්‍රයේ කරන දාන ටිකක් බෙදන්න තියෙනවා බොහොම සතුටක් තියෙනවා බොහෝ. එහෙමයි දැන් අර ඉගෙනීමේ තියෙනෝනේ අපහන්නේ සහත්තා දානන්දේදී සියතින් දන් දෙනවා. සක්කච්ඡන් දානන්ද. සකසා සපුරා දාන. චිත්තී රත්වා දාන බොහොම විචිත්‍ර ආකාරයකට දෙනවා. එහෙම බොහොම වචන වලින් විග්‍රහ කරලා නෑ ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ. දැන් මේ අපේ දැන් අපේ ස්ථානවල ගත්තාම දැන් මොකද මේක මේ මගේ වාසියට කියනවා නෙවෙයි. එහෙම එහෙමයි. දැන් ඇත්තටම දැන් බොහෝ සෙයින්ම ස්වාමීන් වහන්සේලාට දාන බෙදා ගන්න තියෙන එකෙන් මම දකිනවා ස්වාමීන් වහන්සේලා අවශ්‍ය ප්‍රමාණවල දැන් ඉඳුල් භාජනවල අර එහෙම පිරෙන්නේ නැහැ ගොඩක්. පැහැදිලි. ආහාර අපත යන්නේ. දැන් සමහරට දායකයෝ දැන් දානයක් දුන්නාම අපේ ගිහි පින්නතුලට හොඳට අත්දැකීම් තියෙනවා. සමහරලාට දාන බෙදුවට වඩා බෙදුවකින් භාගයටත් වඩා කොටසක් අර ඉඳුල් භාජනවල ආහාර අපහරණය අපහරණය වෙනවා. එහෙමයි. ඒ නිසා දැන් අර දායක පාර්ශයෙන් ගත්තම ඇත්තන්ට බයයි නේ චුට්ටක් බෙදන්නත් බයයි. එහෙමයි. ස්වාමීන් ඇති වේද මදි වේද වගේ ප්‍රශ්න. එහෙමයි. ඒ නිසා අපි අර ස්වාමීන් වගේ ඉතින් කාලයකට සැරයක් එහෙම දාන බෙදෙන එක හොඳයි. හැබැයි පන්සලට ගෙනල්ලා දාන ටික පූජා කරලා යනවා නම් ඒක ඉතාම හොඳයි මේ කාලානුරූපීව. අපි හඳුනන්නේ දැන් මේ මේ පින්ඩපාතිකාංගයේ එහෙම නැත්නම් මේ පින්ඩපාතය පිළිබඳව අපි වහුගිය දවස්වල දිගටම සාකච්ඡා කළා. ඉතින්දී අපේ හාමුදුරුවෝ අවධානය කළා මේ සමහර හාමුදුරුවෝ මේ එක වේලක් වළඳන ස්වාමින් වහන්සේලා වැඩ සිටින බව අපි දන්නවා ඒක භක්තිකාංගය. එහෙම නැත්නම් ඒක භක්තික වෙනවා. එක වරුවයි වළඳන්නේ. එතකොට එක වරුවක් වළඳන ස්වාමින් වහන්සේලා පින්දපාතේ වැඩම කරන ස්වාමින් වහන්සේලා උදෙන් වැඩම කරලා පින්දපාතේ ගිහිලා වෙලා ජලස්ථාන එහෙම කරලා ඉවර වෙලා දවල් 10ට එහෙම නැත්නම් 9:00මාරට විතර දානේ වළඳන්න පටන් අරගෙන හිමිහිට උන්වහන්සේ වැඩි වේලාවක් අරගෙන දානේ වළඳන බව සිහිපත් කළා. අපි හඳුරන්නේ වේල් දෙකක් කෙටි වේලාවකින් වළඳලා ඉවර කරන එකද එක වේලක් වැඩි වේලාවක් අරගෙන වළඳන්න යාම තුල රස තෘෂ්ණාව වැඩි වීමක් වෙන්නේ නැද්ද කොහොමද ඒක කලමනාකරණය කරගෙන වළඳන්නේ ඇත්තට සාමනත එතනදී ස්වාමීන් වහන්සේ නමක් දැන් අපි හිතමු වේල් දෙකක් පින්නපාතික භික්ෂුවක් වේල් දෙකක් වළඳන්න උන්වහන්සේ වළඳනවා නම් උන්වහන්සේ දෙවතාවක් පින්නපාත යන්න ඕන පින්ඩපාතේ වඩින්නේ නැති හාමුදුරු කෙනෙක් නම් දැන් සියලුම දෙනා පින්ඩපාතේ වැඩ කරන්නේ එහෙම නෑ ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි පින්ඩපාතික පැත්තෙන් ගත්තොත් උන්වහන්සේ පින්ඩපාතේ අවස්ථා දෙකක යන්න ඕනේ. එහෙමයි. ඉතින් එතනදී බැලුවොත් එතන උන්වහන්සේට ලොකු බාධාවක් මේ ආහාර සෙවීම පිණිස උදේ කාලේ, දවල් කාලේ දෙකේම යන්න වෙනවා. කාලය කාලය. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් පින්දපාතේ වැඩම කරන්න යන කාලය වැඩි වගේම වළඳන්නත් වැඩි කාලයක් වැය කළොත් එතරම් කාලේ නෑ එතන ස්වාමීනාත දැන් ඇත්තටම දැන් අර අපිට ගත්තාම දැන් අපි වළඳන්න ස්වාමීනාත දැන් ඔය කිව්වට උදේ වළඳපු ස්වාමීන් වහන්සේ උදේ කාලයයි දවල් කාලයයි දෙකම එකතු කරලා වළඳනව නෙවෙයි සාමාන්‍යයෙන් අපි වුණත් උදේ වැළඳුවේ නැත්තම් දවල්ට වඳනකොට ස්වාමීන් වහන්සේ මහා අර උදේ ටිකයි දවල් ටිකයි ඔක්කොම වළඳ ගන්න බෑ. සාමාන්‍ය ප්‍රමාණයට බඩට අවශ්‍ය ප්‍රමාණයට වෙන දෙනවා. එහෙම. ඒ අනුව කල්පනා වැඩියෙන් බඩගින්නක් දැනෙන්නේ නැද්ද අපි හඳුරන? පැහැදිලිව වැඩියෙන් බඩගින්නක් දැනෙනවා. එහෙම. බඩගින්නක් දැනෙනවා. හැබැයි අර ආහාර සෙවීම පිළිසම තමන්ගේ ජීවිතේ කැප කරන්නේ උන්වහන්සේ විවේකී අදාහන. භාවනාදි කරන්න ඒ අවස්ථාව හදා ගන්නවා. ගින්න වැඩි වුණාට බඩේ ප්‍රමාණය එකයිනේ නේද? බඩේ ප්‍රමාණය එකයිනේ. ඊළඟට සංඝ අපි සම්හත මතක් කරගා විහාරයට ගෙනල්ලා මේ පූජා කරන අවස්ථාවේදී උනත් තුන්වහන්සේ දැන් මම දන්නවා අපේ ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ස්ථානවල උන්වහන්සේලා ස්ථානය ඇතුළෙම ඉන්නේ. දැන් මට ගොඩාක් අය කියලා තියෙනවා. ඉතින් හරි විවේකයි. එක වේලක් ගේන්න කියලා තියෙනවා. එහෙම. එක වේලා එකක් ගේන්නේ මිනිස්සු පුරුදු වෙලා තිනවා උදේ 9 විතර දාන්ටික් ගේනවා. එහෙම. දාන්ටික් ගෙනා මේ සාමනිකවත් පිළිවෙත් කරලා ඉතින් ඊළඟට බාදෙන හොදන්න දැන් සමහර තැන්වල කැපකරුවෝ නැහැ. ඉතින් උන්වහන්සේ මේ බාදෙන ටිකත් හොද ගන්න එක වේලක් වන්දලා. එතකොට අපි හන්නේ වැඩි හරියක් ඒ හාන්දර වන්ද දැන් උදේටත් නැති දවල්ටත් නැති ආහාරයක්ද වරඳන්නේ? අර සාමාන්‍ය බ්‍රන්ච් කියලා කියන බ්‍රෙක්ෆාස්ට් and ලන්ච් දෙක අතරේ තියෙන මේ ආහාරයක්ද එහෙම නැත්නම් අපි හාන්දරනේ මේ ඉන්දියාප්පද වනදානේ බද්ද වනදානේ සානක පැහැදිලිම හොඳ දැන් අපි දවල් 10ක් වන්දන විදිහට තමයි මහත් සාමාන්‍යයෙන් අපි දැන් රැයට අද අපි කාලේ ගත්තොත් මිනිස්සු සාමාන්‍ය රැයට සුළු ආහාරයක් ගන්නවා. එහෙමයි. දවල්ට ටිකක් හොඳ ආහාරයක් ගන්නවා. උදේට සාමාන්‍ය ආහාරයක් ගන්නවා. එහෙමයි. එතකොට බිත්තුන් වහන්සේනමක් රැයට කොහොමවත් වළඳන්නේ නැහැ. උදේටත් දැන් වළඳන්නේ නැති නිසා අර ටිකක් දවල්ට ගන්න විදිහ හොඳ ආහාර වෙලා උන්වහන්සේ ගන්නවා. එහෙමයි. ඒ ගැනීම තුළ උන්වහන්සේට ජීවිතේ පවත්ත ගන්න ඉතින් ඒ ආහාර වේල ප්‍රමාණවත්. එහෙමයි. ඒකෙන් අර ආප්ප පාන් වගේ වලතරන තියෙන ඉඩකට අඩුයි ඒ වගේ. නෑ සමහර දැන් සමහර වෙලට දානෙත් සමග ඒව ලැබෙන අවස්ථාවක් තියෙනවා ඉතින්. එහෙමයි එහෙම ප්‍රහන්නේ. එතකොට අපි හඳුරන්නේ දැන් මේ විදිහට ආහාර රුචිකත්වය අඩු කර ගනිමින් ප්‍රතිවේක්ෂා ඥානෙන් ආහාර අඩු හෝ වැඩි වශයෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වළඳලා ඒ ස්වාමින් වහන්සේ තමන්ගේ ජීවන පැවැත්ම හදාගෙන යනවා. ඉතින් පතපින්ඩිකාංගය තුල මේ තමන්ගේ පාත්‍රයට වැටෙන ආහාරය විතරක් අනුභව වළඳීම තුළ ලොකු සරල බවක්, ශාම් බවක්, අල්පේච්ඡතාවයක් සිත තුළ ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. මේකේ විශේෂ ආනිසංශයක් තියෙනවද අපි පුරුදු කරන්න ඕන? ඇත්තටම සානස ආනිසංශ අර අනිත්‍යතාංග වලට කිව්වා වගේම විශේෂයෙන් අල්පේච්ඡතාදී ගුණ උපරිම වශයෙන් වැඩෙනවා. අල්පේච්ඡතාදී ගුණ ඊළඟට සාමනාද දැන් අර එකම ආහාරයේ මේ වාදනයක වළඳනකොට ධාරකේ රසයි මේකේ රසයි හොයන්න යන්නේ රස තෘෂ්ණාව කියන එකත් සෑහෙන්න දුරු කරගන්න මේක උපකාරයක් වෙනවා එහෙම ඊළඟට ස්වාමීන් අර අර ආහාරයේම ගැන හිතලා අර අපි කියන බඩජාරිකම කියලා ඒ ඒ පිළිබඳව එහෙම සංඥාවක් නැහැ ඉතින් අතරම ජීවිතේ පවත්ත ගන්න ආහාර ටික ගන්නවා එච්චරයි උන්වහන්සේලා ඉතින් මහානකම ඉතා ඉහළින් තියාගෙන තමන් අර ජීවිතේ පවත්ත ගන්න ඔය කොහෙන් හරි තියෙන. මොකද ඒ කියන්නේ ආහාරයේ පටික්කුල මනසිකාර සංඥාව වඩන්න ලේසි. වඩන්න ලේසි. මොකද සංස එකටම දාගත්තාම සමහරවිට ඒකේ අර ජීවිතේ පවත් ජීවිත යාත්‍රාව පවත්වා ගන්න කෙනෙක් හොඳට ප්‍රායෝගිකව පේනවා ඒ ක්‍රියාව තුළින්. එහෙමයි. ඒ වගේ ಗುಣ ආනිසංස නම් රාශියක්ම තියෙන විශේෂයෙන් මේ අපි හන්නේ මේ අවසර දෙන්න පත්තපින්ඩිකාංගය ආරක්ෂා කරන හාමුදුරු කෙනෙක් පින්ඩපාත වඩිනවා. පින්ඩපාත වැඩියොත් ඒ හාමුදුරුවෝ අපේ කෑමක් හම්බ වෙනවා. පින්දපාතේට පාත්‍රයට අපේ කෑමක් තෝරන. එතකොට මොකද කරන්නේ? ඒක අයින් කරලා වළඳනවද? එහෙම සාමනද දැන් තමන් විහාරයට ගෙනලා තමන් අකමැති නම් තමන්ට අප්‍රත්‍ය නම් ඒ ආහාරය අයින් කරලා වළඳන්න පුළුවන්. එහෙමයි. ඒක එතකොට මේ පත්පින්නිකාංගය පත්පින්නිකාංගය කැඩෙන්නේ නැහැ සාමනද. මොකද පාවිච්චි කරන්නේ එක බඳුරනේ වළඳන්න. එහෙමයි. පාත්‍රයට වැටු බෙදුවා කියලා ප්‍රශ්නයක් නැහැ. බෙදුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ දැන් අර ගොඩාක් මම නැවත වතාවක් ගන්න අතර මතක කරන පත්පින්ඩිකාංගය සම්පූර්ණ කරන බිත්තුන් වහන්සේ Taman දානේ වළඳන්න කලින් Tamanගේ පාත්‍රය හොඳට සකස් කරගන්නවා. එහෙම අලතුරු වේ පොතු ආදී අයින් කරලා මොකද ඒ අවශ්‍ය විදිහට පාත්‍රය සකස් කරන තම උන්වහන්සේ වාඩි වෙන්නේ. එහෙම වාඩි වෙලා ඉතින් උන්වහන්සේ වළඳනවා මේ වෙන දෙවෙනි වාදනයක් පාවිච්චි නොකර. එහෙම. අපි හන්නේ එතකොට දැන් මේ පිණ්ඩපාතයේ සම්බන්ධයෙන්ම තියෙන තවත් මේ දුතංගයක් නේ මේ කලුපච්ඡාබත්තිකංගේ කියන එක. ඒ පිළිබඳවත් කෙඩි විග්‍රහයක් කරගත්තොත් හොඳයි නේද? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ කලුපච්ඡාබත්තිකාංගය කියලා කියන්නේ විශේෂිත වූ දුතංගයක්. අතිරික්ත භෝජනං පටික්කිපාමි කලුපච්ඡාබත්තිකංගං සමාදයාම කියලා මේ දුතාංගේ සමාදන් වෙන්නේ. එහෙනම් අතිරික්ත භෝජනේ, ඉතුරු වෙන භෝජනේ කියන්නේ පවාරණේ වුණාට පස්සේ අපිට සාමාන්‍ය පවාරණයක් දානේ වන්දනකට සනත යම් කිසි විනය කර්මයක් තියෙනවා පවාරණය වීමක්. මොකද ප්‍රහන්නේ පවාරණය වෙනවා. අය ඇතර පවාරණය වෙනවා කියලා කියන්නේ සම්හත පවරනවා කියන එකද? දැන් මෙහෙමයි. පවාරණය වෙනවා කියලා කියන්නේ දැන් භෝජනේ භෝජන පවාරණය කියලා කියන්නේ දැන් ඒකට නිදාන කතාවකුත් කාටත් තේරුම් ගන්න ලේසි. එහෙම. එක දුප්පත් බ්‍රාහ්මණේ මේ වික්ෂුන් වහන්සේලාට ආරාධනා කළා දානවන දන්. වික්ෂුන් වහන්සේලා දැනගත්තා මේ උපාසකයා බොහොම දුප්පත්. එයාට තියෙන අනුග්‍රහයක් වෙනස කියලා. හරි. කොහොම හරි වික්ෂුන් වහන්සේලා හිතලා වික්ෂුන් වහන්සේලා මොකද කරේ? මේ ගෙදරට දානට ආවා. සමහරු පින්ඩපාති කරගෙන අපි යන්නම් කියලා ගියා. පොඩ්ඩක් බෙදාගෙන. සමහරු චුට්ටක් වනදලා ගියා මේ මෙයාට නැති හින්දා. එහෙම. ඉතින් දැන් මෙයාට දාන ඉතුරු ගොඩක් ඉතින් මේ ධාත්මන අසල්වාසීන්ට කිව්වා දැන් මේ භික්ෂුන් වහන්සේලා එහෙම චුට්ටක් වළඳලා තමන්ගේ ඥාති හිතවත් දේවල් වලට කියලා වැළඳුවා. එහෙම. අර ගෙදරින් වළඳන්නේ නැතුව ආරාධනාව තිබ්බේ මේ බ්‍රහ්මණයා ගෙදර. එහෙම. නමුත් මෙතනින් පොඩ්ඩක් වළඳලා ගිහින් අනිත් ළඟ අසල් වාසී ගෙවල්ලෙන් වැළඳුවා. ඒ අර බ්‍රාහ්මණයාට තියෙන අනුකම්පාව නිසායි පොඩ්ඩක් වැළඳුවේ. වැළඳුවේ. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් බ්‍රාහ්මණයා දාන දෙල ඉවරලා දානේ හිතුවට වඩා ඉතුරුයි අසල්වාසීන්ට කතා කරලා කුදමල්ලක දානයක් දුන්නා. ඉතින් මේ දාන ඉතුරු ඔයගොල්ලොත් එන්න කෑම කන්න කියන. ඒ වෙලාවේ මේ අසල් වාසින් කව මේ ස්වාමීන් වහන්සේනටවත් දී ගන්න බැරුව ඔයා කොහෙද අපිට දෙන්නේ? ඔයාගේ ගෙදරට වැඩපු ස්වාමීන් වහන්සේ අපේ ගෙවල් වලින් තමයි දාන වන්දලා දී කියලා. එහෙම. ඉතින් බ්‍රාහ්මණයාගේ හිත රැදුනා මේකට. එහෙම. බුදුරජාණන් වහන්සේට මතක් කළාම තමයි බුදුරජාණන් වහන්සේ මේ ඝන භෝජන ශික්ෂාපදේ පැනෙන්නේ. එහෙම. ඉතින් මේකෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් වික්ෂුන් වහන්සේ නමකට පංච භෝජනේ. එහෙම. පංච භෝජනේ කියන්නේ ඕදන ඊළඟට කුම්මාස සත්තු මත්තු මංශ. ඒ කියන්නේ වදන කියන්නේ බත්. ඊළඟට සාමදාස කුම්මාස කියන්නේ තලප පිට්ටු වගේ දේවල්. එහෙම. ඊළඟට සත්තු කියලා කියන්නේ අග්ගලා ඊට ප්‍රතිරූප කැවිලි වර්ග. එහෙම. ඊළඟට මස් මාළු මත්ව මත්සන් කියන්නේ මස් මාළු. අර තමයි පංච භෝජනේ කියලා කියන්නේ. එහෙම. ඔය පංච භෝජනේ ස්වාමීන් වහන්සේ බෙදනකොට දායකයා භික්ෂුන් වහන්සේ නමකට බෙදෙනකොට භික්ෂුන් වහන්සේට ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙම. ඒක තමයි ඒක විශේෂයෙන්ම අපේ දායක පින්නතුලත් ඒක දැනගන්න ඕන. දැන් දායකයා දැන් අපි හිලි දානේ විශේෂයෙන්ම ඔක හිලි දානදී තමයි ප්‍රශ්නේ වෙන්නේ. එහෙම. දවල් දානදී ප්‍රශ්නයක් නැහැ. එදාට පස්සේ ආය දානවා ගන්න නැති නිසා. දැන් අපි හිතමු දැන් දායකේ කොය කියන පංචභෝජනේ බෙදන්න යනකොට භික්ෂුන් වහන්සේ නමක් අත වැහුවොත් ඒ භික්ෂුවට ආහාර පවාරණය වෙනවා. එහෙම. හැබැයි අත වහන්න කියන දානකදී අපි උදාහරණයක් හිතමු දානකෙදී උන බත් බෙදන්න එනවා. ඉතින් බත් බෙදනකොට දැන් බත් බෙදුවා ප්‍රමාණය ඇතිනම් අත ඇහුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම. ඊළඟට තව කෙනෙක් බෙදාගෙන ඉන්න පාන්. ඉතින් බං දානෙටම ප්‍රතිරූප දාපුවක දෙයක්. එහෙම. එතකොට ඔන්න දැන් අත වහනවා. එතකොට දැන් අත වහනකොට ස්වාමීන් වහන්සේ එහෙම. ඒ දායකයා දැනගන්න ඕන රියන් දෙකමාරකෙන අඩි වශයෙන් ගත්තොත් අඩි 4ක් විතර ඈත ඉඳලා සාමනාහකට පෙන්නකට යන්න. එහෙම. එතකොට සාමනාහක දානේ පවාරණය වෙන්නේ නැහැ. එහෙම. ඉතින් දැන් එහෙම අපි හිතමු පවාරණය උණයි කියලා. පවාරණය උනාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේට වළඳන්න පුළුවන් කමක් නැහැ. වළඳන්න පුළුවන් හැබැයි උන්වහන්සේට ආය දවල් දානේ වළඳන්න බෑ. එහෙම. ඒ ශික්ෂාපදේ හැටියට. එහෙමනම් එතනදි කරන්නේ විනය කර්මයක් තියෙනවා. වෙන භික්ෂුන් වහන්සේ නමක් ඒ පාත්‍රය අරගෙන පොඩ්ඩක් ඉඳුල් කරනවා. අලමෙතන් සබ්බං කියලා විනය කර්මයක් තියෙනවා. ඒ විනය කර්මය කියලා ඒ අර ආහාර ටික ඉඳුල් කරලා අපි විස්තර දෙනවා. එතකොට උන්වහන්සේට වරදන්න පුළුවන්. දැන් මේ කලුපත්තාබත්තිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුවට එහෙම භෝජනයක් පවාරණය වෙච්ච වෙලාවට මොනම හේතුවක් නිසාවත් සාමනික වළඳන්න පුළුවන් කමක් නැහැ විනය කර්ම කළා. එහෙම. දැන් කලු පත්තාබත්තිකාංගය කියලා කියන්නේ කලු කියලා සතෙක් ඉඳලා තියෙනවා. මේ සතා මේ කටින් ආහාරයක් වැටුනොත් කවදාවත් මේ සතා මැරුණත් ඒ ආහාරය ගන්නෙ නෑ. ගන්නෑ. අන්න ඒ වගේ විතුන් වහන්සේ මේ ඝන භෝජනයට අහු වුණොත් මොන විදිහටවත් මොන විනය කර්මය කළවත් මේ කලුපත්තාපත් කාංගේ සමාදන් වෙච්ච වික්ෂුව අනිවාර්යෙන් ඒ ආහාරය වළඳන්නේ නැහැ. ඒක තමයි එදා දවසේ ඇතුළත. එදා දවසේ ඇතුළත. පහුදාට වළඳන්න පුළුවන්. පහුදාට වළඳන්න පුළුවන්. එහෙමයි. ඒක තමයි ඒ දුතාංගේ ස්වභාවය. එහෙම. ඉතින් මේක ඇත්තටම අපිට කාල වේලාව මම හිතනවා මදි. එහෙම. මේක ටිකක් මේ විස්තර කරන්න ඕන දුතාංගයක් අත්ත වශයෙන්. එතකොට අපි හන්නේ දැන් අර විදිහට දැන් දානේ බෙදාගෙන යද්දී හාමුදුරුව කොහොමද ඒකට අහු නොවන විදිහට හැසිරෙන්නේ? ඇත්තටම දැන් හාමුදුරුව දැන් දවල්ටත් වළඳන්න ඕන නම් <laughs> ඇත්තටම සානද දැන් ස්වාමීන් වහන්සේට පුළුවන් දැන් දුතාංග සමාදන් වෙලා නැත්නම් විනය කර්මයක් කරලා උන්වහන්සේට වළඳන්න පුළුවන්. ඒ වෙලෙම පාත්‍රේ දීලා මේ වෙන ස්වාමීන් වහන්සේ නමකට දීලා ඒ විනය කර්මය කරගෙන. එහෙම. හැබැයි ඒකට අහු වෙන්නේ නැතුව ඉන්නවා නම් දැන් අපි කරන්න තියෙන හොඳම දේ තමයි භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් සහ දායකයාගේ පැත්තෙන්. දායකයෝ දැනගන්න ඕන දැන් දාන ටික බෙදුම්පත් දැන් සාමාන්‍යයෙන් බෙදාගෙන යනවා දාන. එහෙම. දාන බෙදාන ගියාම දැන් බොහෝ ගෙවල් වලට දානට ගියාම දෙවෙනි පාර නැවත අල්ලගෙන යනවානේ. එහෙම. දෙවෙනි පාර අල්ලගෙන යනකොට දායකයා දැනගන්නු ටිකක් ඈතින්. අඩුම තරමේ අඩි 4ක්. එහෙම. රියංක දෙකමාරක් කියලා කියන අඩි ඔව්. අඩි 4ක් හොඳයි. අඩි 3මාරක් 4ක්. අඩි 3මාරක් 4ක් ඈතින් මෙහෙම අල්ලගෙන යන සාමනහතට පෙන්නගෙන බෙදන්න යන්නේ බෙදන්න ගියොත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරොත් උන්වහන්සේට ඒක අකපදානයක් බවට පත් වෙනවා. ඒ අකැප වෙන්නේ ඒ ආහාරය විතරද? නෑ සියලු දානෙම උන්වහන්සේට දානේ පාත්‍රයේ තියෙන සියලු දේවල් උන්වහන්සේට අකප වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු බත් බෙදාගෙන යනවා ඒක ගන්නවා පරිප්පු බෙදාගෙන යනවා ඒක ගන්නවා එළවලු දෙක තුනක් බෙදාගෙන අකමැති එළවලුවක් තියෙන ඒකට අත වහනවා ඔව් ඇත්තටම මෙහෙමයි ඒක තමයි පංච භෝජන පමණයි පවාරණය වෙන්නේ නෑ එහෙමයි වෑංජන එළවලු වර්ග ඊළඟට පරිප්පු මුං ඇටවත් අහු වෙන්නේ නැහැ කියලා කියනවා එහෙමයි මේකට ඇත්තටම අහු වෙන්නේ ඕදන කියන්නේ ප්‍රධාන වශයෙන් බත් බත් එහෙම බත් පිට්ටු ජාති පිට්ටු තලප ඒ වගේ දෙන ලොකු ගණ ආහාර එහෙම ඊළඟට ස්වාමීන් වහන්සේ ඊළඟට මස් මාළු. එහෙම. ඉතින් මෙතන අර සත්තු කියලා තියෙන ඔය හාල් පිටි වලින් හදපු අග්ගලා වගේ දැන් කැවුම් වගේ ගන්න පුළුවන්. එහෙම. ඒ ඇත්ත වශයෙන්ම ඒවා ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍ය ව්‍යංජනයක් අවශ්‍ය නැත්නම් අතවහන්න පුළුවන්. එහෙම. අර ප්‍රධාන ආහාර මොකද අර බ්‍රහ්මණයාට අර ප්‍රධාන ආහාරය ප්‍රතික්ෂේප කරේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම ශික්ෂාපදයක් පැනෙවි. මොකද සාමාන්‍ය දැන් අපි හඳුරන්නේ බත් ව්‍යංජන ප්‍රමාණවත් අරගෙන අතවහලා ඊට පස්සේ හාමුදුරුවරු කිරිපැණි කැවිලි පෙවිලි ආදී වළඳනවානේ වළඳනවානේ ඒවා ප්‍රශ්නයක් නැහැනේ ඒවා ප්‍රශ්නයක් නැහැ සමහරවිට විශේෂයෙන්ම අර ඒක ඇත්තම අපි මෙතනදී විශේෂයෙන්ම අපේ දායක පාර්ශවයට කියන්න තියෙන දේ තමයි ස්වාමීන් වහන්සේලා හිල් දානයකට ගෙදරටකට වඩම්ම ගත්තොත් විශේෂයෙන් හිල් දානයට හිල් දානයකට වඩම්ම ගත්තොත් පළවෙනි පාර දාන දාගෙන ගියා ඊට ස්වාමීන් වහන්සේලා දැන් වළඳන්න පටන් ගත්තා වළඳන්න පටන් ගත්තට පස්සේ දෙවෙනි පාර උන්වහන්සේලාට අල්ලගෙන යනකොට ටිකක් අඩි 4ක් විතර ඈතින් පෙන්නගෙන ගියා නම් මේ ශික්ෂාපදයේ බිත්තුන් වහන්සේලා වැටෙන්නේ නැහැ. පළවෙනි පාර හාමුදුරුවෝ අත වහන්නේ නැතුව හිටියත් හරියට. දැන් බෙදෙන එක අත වහන්නේ නැතුව ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව හිටියෝ. ඔව් දැන් අතර ගන්න. ස්වාමීන් වහන්සේ දායකයා දෙවෙනි පාර හරිය පළවෙනි අල්ලගෙන යනකොට උන්වහන්සේ ප්‍රතික්ෂේප කරේ නැත්තම් පවාරණය වෙන්නේ නැහැ. හැබැයි ඉතින් පාත්‍රේ නිකන් අපත යනවා දානයයි ඉතින්. දැන් අවශ්‍ය නැති දාන ගොඩක් නෙමෙයි බෙදා. එහෙමයි. ඒ නිසා දායකයා දැනගෙන මේක බෙදුවා. ඊට පස්සේ ආමුදුරු ප්‍රතික්ෂේප නොකර ඉන්නවා. ඊට පස්සේ චුට්ටක් බෙදලා ගියා. ඔව්. ඊළඟ සැරේ දෙවනි සැරේ මේ ගන්න අවශ්‍ය නම් එතකොට ඒ පළවෙනි සැරේ ප්‍රතික්ෂේප නොවුන නිසා දෙවෙනි සැරේ ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමද? මට ඒක තේරුන්නේ නැහැ ප්‍රසන්න. දැන් පළවෙනි සැරේ අපේ හාමුදුරනේ දාන බෙදාගෙන යනකොට ඒ හාමුදුරුව එපා කියලා අත වැහුවේ නැහැ. නෑ දැන් පළවෙනි පාර සානුක අපේ හිතමු ප්‍රධාන වශයෙන් බත් බෙදනවා. එහෙම. ඉන්දියාව පාරේ බෙදනවා. එතකොට සාමාන්‍ය අපි හිතමු හාමුදුරනේ බත් හැන්දි දෙකක් බෙදුවා කියලා. බත් දෙකක් බෙදනවා. එතකොට දායකයා අවබෝධයෙන් දැනගන්නවා. ඉතින් දැන් ඇති දෙකක් බෙදුවා කියලා. ඒක සාමාන්‍යත දැන් අර දැන් ප්‍රතික්ෂේප කරා කියන්නේ අර සහ මුලින්ම එපා කියන එක. දැන් අපේ අවශ්‍ය ප්‍රමාණය අපි සලකන්න ඕන. ආ. දැන් අපි දැන් දාන ටික බෙදනකොට බත් හැන්දි දෙකක් තුනක් බෙදනවා. අපිට දෙකක් ඇතිනම් හතෙහුවට ඒක පවාරණය වෙන්නේ නැහැ. ඒක පවාරණයක් නෙවෙයි. ඒක පවාරණයක් නෙවෙයි. ආහා. මෙතන පවාරණය වෙන්නේ ස්වාමීන් වහන්සේ වළඳන්න කැමති නැතුව ප්‍රතික්ෂේප කරනවා. ඔව් වළඳන්න දැන් එහෙම දැන් එහෙම නැත්තම් ප්‍රමාණේ අතික්‍රාන්තව මේක පාත්‍රය පුරවා එහෙම වුණොත්. එහෙම. දැන් එක පාරම දැන් දෙවනි පාර මම ඒක දෙවනි පාර බෙදාගෙන යනකොට දැන් අපි එපා කිව්වොත් සමහරවිට දැන් අර ස්වාමීන් වහන්සේලා කරේ ඒ වැඩේ. දායකයා ටික ටික බෙදුවා මේ මහාඳුර ටික ටික ගත්තා. උන්වහන්සේ වැළඳුවා. දෙවෙනි පාර බෙදාගෙන යනකොට පැහුවා. ඉතින් දායක හේතු ආ මේ සම්න්නසල වළඳන්නේ මෙච්චරයි කියලා. එහෙම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා මොකද කරේ? අසල්වාසීන්ගෙන් දාන වන්දලා ගියා. ඉතින් ඉතින් මේ බ්‍රහ්මණයට ලොකු ලැජ්ජාවක් වුණා. එහෙම. අනේ මම මෙච්චර මහන්සියෙන් දානේ හදලා මේ හාමුදුරලා මේ තැන් තැන් වලින් ගිහලා දාන වන්දලා තියෙනවා. ඒ අනුව තමයි ශික්ෂාපදේ පනවලා තියෙන්නේ. ඒ අද කාලේ හැටියට සානස ඔය ශික්ෂාපදේ ඉතර බලපාන්නේ නැහැ. අපි හන්නේ දැන් ඒකෙන් අදහස් කරන්නේ මේ ශික්ෂාපදෙන් දැන් එක තැනක වළඳලා ඉවර වෙලා ඊට පස්සේ එතන භාගයට වළඳලා තව තැනක වළඳන්න යන එපා කියන එක නෙවෙයිද මේ අදහස් කරන්නේ. පැහැදිලිවම සාමනහස දැන් එතන අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට ඒ දායකයා ගෙදරින් අපි දානේ වළඳනවා චුට්ටක් වළඳනවා තවත් දානයක් ඇත්තට මේක තමයි. තවත් තැනක එකම දවසේ දවල් දාන දෙකක් බාර ගන්නවා. දෙකක් බාර මෙතනින් චුට්ටක් වළඳලා 10ට විතර මෙතන වඳලා අනිත් තැනට යනවා. අනිත් 11 මාර්ගෙට විතර. එතකොට දැන් මේ දායකයා කල්පනා කරනවා දැන් ආත්මව 10 වෙනිද මම මෙහෙම දානයක් දුන්නා සාන්නද මමත් දුන්නානේ අහවල් සාන්දර දවල්. ඒතර දායකෝ දෙන්න කල්පනා කරනවා මේ මගේ දානෙත් වන්දනා මේ අහවල් ගෙදරත් දානේ වන්දනා. ඒ වගේම සිද්ධියක් තමයි දැන් මෙතන මේ බ්‍රහ්මණයාගේ නිදාන කතාවේ පැහැදිලි වෙන්නේ. පැහැදිලි වෙන්නේ. මොකද ග්‍රහක හැබැයි මෙතනදී උනේ බ්‍රහ්මණයා බොහොම දුප්පත්. දුප්පත් නිසා මේ බිතුන් හන්තලා හිතුවා මේ බ්‍රහ්මණයාගෙන් වැඩි වණ ගන්න හොඳ නැහැ. කියලා එතනින් චුට්ටක් අරගෙන අර අසල් වාසිකෙ වෙලදුවා. ඒක තමයි ප්‍රශ්නේ උනේ. එතකොට මේ දායකයන්ගේ හිත සතුටු කිරීම නොපැහැදුණුවන්ගේ පැහැදීම ඇති කිරීම පැහැදිච්ච අයගේ පැහැදීම වැඩි දියුණු කිරීම භික්ෂුන් වහන්සේ නමකගේ කාර්යභාරය. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේ හැම විටකම වෑයම් කළ යුත්තේ උත්සාහ කළ යුත්තේ තමන්ගේ පැවැත්ම තුළ මේ වගේ සරල චාම් ක්‍රියාදාමයන් අනුගමනය කරලා ඒ තුළ තමන් දිනු වෙන අධ්‍යාත්මිකව දිනු වෙනව ගමනේ තමන් ඇසුරු කරන දායකයන්ගේ ශ්‍රද්ධාව දිනු කරන්නට වෑයම් කිරීම. ඉතින් මේක මේ පින්ඩපාතේ හා සම්බන්ධ වෙන දුතාංග දෙකක්. පත්තපින්නිකාංගය සහ කලුපච්චාපත්තිකාංගය කියන දෙකම. ඉතින් අද දවසේ අපිට ඒ සඳහා බොහොම ලස්සනට අපේ හාමුදුරුවෝ කරුණු කාරණා පැහැදිලි කරලා දීලා මේ කටයුතු හොඳින් විග්‍රහ කරලා දුන්නා. ඒ පිළිබඳව අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා අපි හඳුරන්නේ. යලිත් මෙවන් දහම් වැඩසටහනකින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවක් තුළින් මුණගැහීමේ මේ බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සමට සෙත්පතමින් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමදෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් උතුම් පෙරුවන් ගුණ බලම් හැමින් පින්වත් ඔබ හැමත සියලු ශාන්තියම සිද්ධ වේවා හැම දිනකටම පෙරුවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න